ඒ මහත්මයාගේ මේ තව අන්තිම ප්‍රශ්නය මම හිතේ මේකට සමාන පිළිතුරක් ස්වාමින් වහන්සේ දැන් පිට පෙර දුන්නා පින්වත් ස්වාමින් වහන්ස දරුවෙකුගේ ජයග්‍රහණයක් ඇසූ විට එය අනිත් අයට කී විට નિરાයාසයෙන්ම ලෝභසිත උපදී දරුවෙකුගේ ජයග්‍රහණයකදී ලෝභය ඇති නොවන විදියට හැසිරෙන්නේ කෙසේද ඉතින් ලෝභය ඇති නොවන හැටියට දැන් දරුවාගේ ජයග්‍රහණය පිළිබඳ ලෝභ වීම නෙමෙයි විය යුත්තේ දරුවාගේ અભිවෘද්ධියට ඊළඟ පියවරට ඊළඟ පියවරට දරුවා ගෙනියන්නේ කොහොමද? ඒකට ප්‍රශංසා කිරීම අවශ්‍ය නම් ප්‍රශංසා කරන්න ඕන. ඒක ඒක සැමරීම අවශ්‍ය නම් සමරන්න ඕන. ඒ දරුවා උත්තේජනය වෙන්නේ කොහොමද මින් ඉදිරියට යන්නේ? එහෙම නැත්නම් ඒක ගැන ප්‍රශංසා කරන්න ගියාම දරුවා වෙන පැත්තකට නැඹුරු වෙනවාද? එහෙම තැනකදී මම ඒක ප්‍රශංසා නොකර ඉන්න ඕනද? ඒක සාමාන්‍ය මට්ටමේ හා හොඳයි. ඒක ජයග්‍රහණය කරපේ හොඳයි. දැන් ඔයා ඊළඟට ලෑස්ති වෙන්න කියලා එහෙම කියන්න ඕනද? නැත්නම් මේක අගය කරන්න ඕනද? ඒවා තීරණය වෙන්නේ නැත්නම් තමන්ගේ හැඟීමට වහල් වෙලා නෙවෙයි දරුවාගේ අභිවෘද්ධිය සඳහා උපකාර වෙන්නේ මොන පියවරද? ඉතින් ඒක තීරණය කරලා කරන්න අපිට හොඳ සංයමයක් තියෙන්න ඕන. එතනට මනස පුහුණු කරන්න.